වෛර නොකර අපි ජීවත් වෙන්න. දැන් මේක හරි ලස්සන අදහසක්. හරිම ලස්සන, හරිම හදවතට පපුවට වදින හදවතින්ම කියපු ප්‍රකාශය. සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ අපි සන්තෝෂයෙන් ඉන්න. සතුටින් ඉන්න. වෛර කරන්නන් මැද වෛර නොකර. සමාජයේ වෛරයේ තිබුණත් අපි ජීවත් වෙමු අවෛරීව. බලන්න මොන තරම් ආදරණීය මොන තරම් හෘදයාංගම මොන තරම් සෞඛ්‍ය සම්පන්න ආත්ම ප්‍රකාශයයි. අපි එහෙම ඉමු. දැන් අපිට තියෙන ගැටලුව තමයි අපි හිතනවා මේ තරහෙන් වෛරයෙන් ඉන්න අය සන්තෝෂයෙන් ඉන්නවා. අපි තමයි ඒක ඉවසගෙන මේවා ඉවසගෙන ඉන්නවා කියන්නේ දස්මිති කාගෙන අසහනෙන් මූණෙන් ළඟන ඉන්න එක. නෑ එහෙම නෙමෙයි. වෛර කරන අය තමයි විඳින්නේ දුක් විඳින්නේ. වෛර නොකරනවා නම් එතන ලොකු සැපක් තියෙනවා. ඒ සැපෙන් නියෝ ඒ සැපය දැක්කොත් වෛරය අතාරිනවා. දැන් මට කියන්න ඕනේ උනේ මේ වෛරයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි අවෛරය. මෛත්‍රිය නොවේ. ඉතින් මේ මේ අවෛරය කිව්වහම තියෙන වෛර කරන්නේ නැහැ කියන කෙනෙක්චරයි. වෙන මොනවත් කරනවා කියන එකක් නැහැ ඒක. වෛර කරනවා වෛර කරන්නේ නැත. එපමණයි. හැබැයි ඒ වෙනුවට අපි ආදේශ කරනවා මෛත්‍රී කරන්නට. වෛද කරනවා වෙනුවට මෛත්‍රී කරන්න. එහෙම කියනකොට අපි හිතනවා මේකේ මේ වෛරයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි මෛත්‍රී. නෑ ඒක වෙනම ස්වභාවයක්. වෛරයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය අවෛරය. දැන් මෛත්‍රියේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය මොකද්ද කියන ප්‍රශ්නේ අපි ඇහුවේ. මෛත්‍රියේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් නැත. මෛත්‍රියට නෑ ප්‍රතිවිරුද්ධ ස්වභාවය. විරුද්ධ කාර්යයක් නෑ මෛත්‍රියට. ඉතින් ඒ තමයි මෛත්‍රිය. ඒ නිසානේ මෛත්‍රිය කියන්නේ. මෛත්‍රියට විරුද්ධ කාර්යයක් ඉන්නවා නම් මෛත්‍රියක් තියෙන්න බෑ. ඉතින් ලෝකේ විරුද්ධ කාර්යයක් නැති ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් නැති එක දෙයක් තියෙනවා නම් ඒ මෛත්‍රිය. එකම දේ නොවෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් තමයි මෛත්‍රිය. ඒ නිසා තමයි ඔය අපි විතරම සත්‍යයනා කරන මෙත්ත සූත්‍රය නැත්නම් කරණීය සූත්‍රයේ මේ කාරණේ කියන්නේ මෙත්තංච සබ ලෝකස්මින් මෛත්‍රිය මුළු මහත් ලෝකේ මානසං භාවය පරිමාණං ඒ ප්‍රමාණ කරන්න බැරි අපේ ඉන්ද්‍රියන්ගෙන් අර මුලින් අර මේ මාත්මේ කිව්වා වගේ ඉන්ද්‍රියන්ට සීමා නොකෙල ඒ අප්‍රමාණ වූ බුද්ධං අදෝච පිරියංච මේ ත්‍රිමාන ලෝකයේදම එහෙම පතුරවන්නට එහෙම පතුරවනවා නම් අසම්බාධං අවේරං අසපත්තං ඒකට හතුරෙක් නැහැ. විරුද්ධකාරයෙක් නැහැ. නැත ඒ නැහැ කියන එකයි කියන්නේ. ඉතින් මෛත්‍රිය කියන්නේ ඒකීය ඒක මේ පැත්තේ මෛත්‍රිය යහ පැත්තේ ඊට විරුද්ධ එකක් නෑ. එක්ක මෛත්‍රිය තියෙනවා එක්ක මෛත්‍රිය නෑ. එකමයි. දැන් මේ කාරණයක් පැහැදිලි ඇති. ඉතින් මේ නිසා තමයි අපි මුලින්ම කිව්වෙත් අද මෛත්‍රී භාවනාව කරනවට වැඩිය මේ පාර නිස්මග මේක මේ ටිකක් අතුගාන මේ එහෙම් මෙහෙන් ආපු වැටිච්ච පොළ එහෙම තියනවා මේව ටිකක් අතුගාන ආරේලි කර ගැනීමකුයි මේ කරන්නේ දැන් මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් නැහැ. හැබැයි නැති වුණාට මෛත්‍රියට මේ ද මෛත්‍රී මාවත මෙත් මග කියන්නේ ඒ ගැන අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ධර්මයේ ඕනෑම කාරණයක් යමක් ධහමට එකඟද නැද්ද කියලා බලන්න තියෙන හොඳම විනුන්තන්ට තමයි ඒ කාරණය මැදුම් පිළිවෙතට එකඟ වෙන්නේ. දැන් මේක හරි සරලයි. අපි මේ යමක් ධර්මානුකූලද නැද්ද කියලා හොයන්න පොත් පෙරල පෙරල දැන උගත් අය ගුරුවරු හොය හොය මේ යන්ට ඕනේ ඒක අපිටම කරගන්න පුළුවන් ඕනෑම කාරණයක් මැදුම් පිළිවෙතට එකඟ නම් අන්න ඒක ධර්මානුකූලයි කියන්න පුළුවන්. හැබැයි අන්තගාමී වෙන ස්වභාවයක් තියෙනවා නම් අන්තකට යන ස්වභාවයක් තියෙනවා නම් එය ධම්මගට අදාළ නැහැ කියලා නිකන් බැලුම් මැලුම්ටම හිතන්න පුළුවන්. දැන් මොකද්ද මේ අන්ත දෙක? මෛත්‍රිය මධ්‍යම ප්‍රතිපදාවේ පුහුණු කරනකොට අන්න අන්ත දෙකක් අපිට අහු වෙනවා. ඒ අන්ත දෙක මොකද්ද? එක අන්තයක් තමයි ගැටෙන අන්තය, ගැටෙන එක. ගැටීමකි. ගැටීම් වෙන්නේ අපේ අකමැති. අකමැති සිදුවීමක් වෙනකොට ශනිකව හිතේ ඇතිවෙන එතනින් ඉවත් වෙන්න තියෙන ගැම්මද. මේ අකමැති ස්වභාවය හරහා යන්න අකමැති ස්වභාවයට මුහුණ දෙන්න අකමැති ස්වභාවයේ තේරුම් ගන්න ඒවට උත්සාහ නොකර එතනින් මග ඇරලා යන්න ගන්න උත්සාහය. එහෙම පොඩි ගැම්මක් එනවනේ අකමැති දෙයක් වෙනකොටම ශනිකව සමහර විට අපි ඔහොම දිගට හිතන්නේ නැහැ. හැබැයි හිතුවේ නැති වුණාට මේ කුංචි චේතනාවක් ඇවිල්ලා අපි කැමති නැහැ ගැටෙනවා හැප්පිච්ච ගමන් අපි පැත්තකට විසික් මේ අකමැති අත්දැකීම් වල අපි හැප්පෙනකොට ඕනෑම අකමැති අත්දැකීමක ඒක රූපීමය, ශ්‍රව්‍යමය, දෘශ්‍යමය, ස්පර්ශමය, ස්මරණමය ඕනෑම රස පැත්තෙන් හරි අකමැති, අමිහිරි, තිත්ත, වේදනා සහගත අත්දැකීමකට අපි ගිහිල්ලා හැප්පෙනකොට එහෙම නැත්නම් ඒ අත්දැකීම ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙනකොට ගැටීමක් විතර හැප් වෙනවා. හැප්පුණාම කාර්යයන් දෙකෙන් එකක් වෙන්න පුළුවන්. දෙකක් තියෙනවා දෙකෙන් එකක් වෙන්න. එක්ක අපි බලවත් නම් ඒ හැප්පිච්ච දේ අපිට අපිට පයින් ගහලා ඒක පැත්තකට කරලා අපිට ගමනේ යන්න පුළුවන්. හැබැයි ඒ දේ බලවත් නම් අපි පැත්තකට විසිකනවා. ඕනෑම ගැටීමක ඔය ප්‍රතිඵල දෙක තමයි වෙන්නේ. පුංචි ගලක අපේ පය හැප්පුණොත් අපිට රිදෙනවා. ගල ඒ ගලට රිදෙන්නේ අපිට රිදෙනවා හැබැයි ඒ ගල් කැටි විසික් වෙන්න පුළුවන් ඈ. ඉතින් අපිට අපේ ගමන යන්න පුළුවන්. කෙලින්ම අපි යනවා. ලොකු ගලක පඩියක වගේ පා හැපුණොත් ඒ පඩිය විසික් වෙන්නේ නැහැ. තිබ්බා වගේම කියනවා. අපිට හුඟක් රිදෙනවා. ඉතින් අපි තමයි විසික් වෙන්නේ පැත්තට. දැන් මෙන්න මේ ස්වභාවයන් දෙක මේක ප්‍රතිඵල දෙකක් මේ ප්‍රතිඵල දෙක ඇති වෙන්නේ අර හැප්පීම නිසා ගැටීම නිසා. ඒ ගැටීම එන්නේ අපි කැමති නැතිකමයි. අකමැති දේවල් එක්කයි අපි හැප්පෙන්නේ. දැන් අපි හිතනවා මේ හැප්පෙන දේවල් වලට අපි කැමති නැහැ කියලා. හැප්පෙන නිසා කැමති නැහැ කියලා. හැබැයි හොඳට බැලුවොත් හැප්පෙන නිසා නෙමෙයි කැමති නැත්තේ අකමැති නිසායි හැප්පෙන්නේ. ඒක සියුම් කාරණයක්. ඉතින් යෝනිසෝ මනසිකාරයෙන් මේක මෙනෙහි කරලා බලන්න. දැන් මෙන්න මේ ස්වභාවයකට සමාධියාපාද කියලා දහමී යාපාද කියලා වදනවා. දර වෛද නෙමෙයි වේරිනෝ නෙමෙයි ඒක වෙනම වේරිනෝ කියන්නේ හිතේ තියාගෙන ඒකෙන්ද ක්‍රම හොයන එක තමයි වෛරය කියන්නේ. දැන් ව්‍යාපාද කියන්නේ එහෙම දිගට තියෙන ස්වභාවයක් නොවේ. ඒ වෙලාවේ අත්දැකීමක් එක්ක අපේ ඇති වෙන ගැටීම. ඒ ගැටීම නිසා එක්කෝ ඒ දේ සික් වෙලා යනවා නැත්නම් අපි පැත්තකට සික් වෙනවා. එතන මේ එක අන්තය. දැන් මෙහෙම අපිට ගමනක් ඍදුව යන්න බෑ. ව්‍යාපාදයේ කියන. මෙහෙම හැප්පෙන හැප්පිනකොට අපි ඉතින් එහාට මෙහාට යනවා. අන්තිකට යනවා. දෙවෙනි ස්වභාවය තමයි සමහර අත්දැකීම් වල තියෙනවා ආස්වාදනීය පැත්තක්. යමක් අත්දකින්නකොට ඒ හරි ආස්වාද ජනකයි. මිහිරි, පැනිරහයි. අ විනායන ගතියක් තිබෙනවා. ආකර්ෂණයක් තියෙනවා. ඒ පුද්ගලයා සමග වෙන්න පුළුවන් දෙයක් එක්ක පරිසර තත්ත්වයක් සමග කාල ගුණයක් එක්ක ආහාරයක් සතෙක් එක්ක ඕනෑම දෙයක්. අතීතයේ සමග අනාගතයේ සමග අපි ලබන අත්දැකීමක දී ඒ අත්දැකීම හරිම මිහිරි. ඒ අත්දැකීම වින්දනීයයි. රසවත්, පැනිරහයි, ප්‍රණීතයි. සුව පහසුයි. එහෙම වෙනකොට එතෙන්ට ඒ පැත්තට ඇදිලා යන ගතියකුත් තියෙනවා. දැන් මේ දැන් මෙන්න අන්ත දෙක මොකද්ද? සමහර අත්දැකීම් වලින් අපි අයින් වෙන්න හදනවා. සමහර අත්දැකීම් වලට අපි හේතු වෙන්න හදනවා. සමහර අත්දැකීම් වලට අපි පයින් ගහන්න උත්සාහ කරනවා, ඉවතට විසික් කරන්නට තවත් සමහර දේවල් වැළඳ ගන්නට වෑයම් කරනවා. එතකොට අපි අර ඉවතට විසික් කරන්න හදන එහෙම නැත්නම් අපිව ඉවතට විසි වෙන ස්වභාවයට තමයි ව්‍යාපාද කියන්නේ. අර ඇදිලා යන, වැඳිලා යන, වැළඳ ගන්න ස්වභාවය තමයි කාමච්ඡන්ද. දැන් මේ වචන දෙක අපි හැමෝම අහලා තියෙනවා. හැමෝම දන්නවා. නීවරණ දෙකක්. කාමච්ඡන්ද ව්‍යාපාද. දැන් මේ තේරුමුත් ගන්නවන්නේ අපි තේරුමත් ගන්න හරි ප්‍රායෝගික දෙයක්. කිසිම මේ දව නම් ගහගෙන ඉන්නේ නැහනේ. දැන් ඇඟේ මේ මේ පැඩ් එකක් ගහගෙන මම කාමච්ඡන්දේ මම ව්‍යාපාදේ කියලා එහෙම එනවනම් දැක්ක ගමන් අඳුනගන්න පුළුවන් ඈතින්ම අඳුනගන්න පුළුවන්. හැබැයි මොන හේතුවකට හරි එහෙම මේ සිතිවිලි චෛතසික තමන්ව හඳුන්වා දී ගැන එන්නේ නැහැ. මම තමයි කාමච්ඡන්දේ, මම තමයි ව්‍යාපාදේ කියලා. ඉතින් අපිට අඳුනගන්න වෙන්නේ ස්වභාවයෙන් හරි ක්‍රියාවෙන්. එතකොට මෙන්න ක්‍රියාවන් දෙක අඳුනගන්න පුළුවන් ක්‍රියාකාරීත්වය කාමච්ඡන්ද කියන්නේ එහෙම දෙයක් නෑ කාමච්ඡන්ද කියලා දෙයක් නෑ එතන තියෙන්නේ ක්‍රියාවක් මොකක්ද ඒ ක්‍රියාව ඒ අත්දැකීම වින්දනීය නම් ආස්වාද ජනක නම් ඉතිරි නම් රසවත් නම් පැනිරහ නම් සුව පහසු නම් එතන නවතින්ට ඉගෙන ගන්න. ඒ අත්දැකීමත් එක්ක රැඳෙන්න හදන ගන්න. ඒ අත්දැකීම රඳව ගන්නට ගන්න උත්සාහය. ඒ වින්දනය ලැබුණු දේ වින්දනය අපිට ලැබුණේ කිසියම් දෙයක් නිසා නම් කෙනෙකු නිසා නම් ඒ ඒ පුද්ගලයා ඒ දෙය ඒ සතා අත්පත් කරගන්නට අයිති කරගන්නට වැළඳගන්නට තියෙන පෙළඹවීම තමයි කාමච්ඡන්ද කියන්නේ. එතන මේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය අපිට රිදෙනවා නම් චිත්තනම් අමිහිරිනම් ගත භාවය. දැන් මේ විදිහට මේ අපි ගමනක් යනකොට මේ පැත්තේ එක පැත්තකින් අපි විසික් කරනවා අනිත් පැත්තෙන් ළඟට ගන්න. මේක තමයි ජීවත් වෙනවා කියලා කරන්නේ. සමහර දේවල් විසික් කරනවා සමහර දේවල් මෙහෙම ලං කරගන්න. ඉතින් සමහර දේවල් එක්ක අපි විසික් වෙනවා පැත්තට. අපි ඒව විසික් කරන්න ගියාම අපි ලොකු කළු ගලකට පයින් ගියොත් අපි තමයි විසික් වෙන්නේ. ඒතර සමහර දේවල් අපි අපි ළඟට ඇදලා ගන්න ගියාම අපි ඒව විතර ඇදිලා යනවා. ඒවා අපිට වැඩිය බලවත් නම් අපි ළඟට එන්නේ ඒ දේවල් අපි අදින්න ගියාම වෙන්නේ අපි ඇදිලා යනවා ඒ වෙතට. ඉතින් කාමච්ඡන්ද ව්‍යාපාද දෙකේ මෙන්න ස්වභාවයන් දෙක. මේක අන්ත දෙකක්. දැන් මේ අන්ත දෙකට මැදින් තමයි මෛත්‍රිය ගමන් කරන්නේ. මෙත් මඟ තියෙන්නේ කාමච්ඡන්ද කියන අන්තයයි විඩාපාද කියන අන්තයයි දෙකට මැද. ඉතින් හැම විටම කෙනෙක්ව මේ කාණු දෙකට අගල් දෙකට වැටෙන්න පුළුවන්. මොකද මේක හරියටම මේ කැලීම් පාරක් මේ ලේන් ලකුණු කරලා වැටවල් දෙකක් ගහලා දෙපැත්තෙන් ඒ පැත්තට යනකොට වැටේ හැප්පිලා මෙහෙට එන්න මේ කොහෙටවත් නැහැ. එහෙම පාරක් නැහැ. එහෙම පාරවල් ලංකාවේ කොහොමත් නැහැ. මේ කොහොමත් මේ ආධ්‍යාත්මිකව බැලුවොත් එහෙම පාරක් නැහැ. හරියට මෙතන ඉල්ල බැලුවාම යහ කෙරවලට යන කල්ම පාර නිවැරදිව පේන මේ මාවතක් ඇතුළත නැහැ ආධ්‍යාත්මික ධම්මාගක් එහෙම නැහැ ඒක මොහොතින් මොහොත මොහොතින් මොහොත මොහොතින් මොහොත තමා මග පෑදෙන්නේ මාර්ගය කියන එක සදාකාලික දෙයක් අපිට වරදින එක තැනක් තමයි මේවා සදාකාලිකයි කියලා හිතන එක. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවදත් අපි උපදින්න කලින් තිබ්බා. මොකද අපි උපදින්න කලින් මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 ජීවිත කලින් දේශනා කළේ. හැබැයි මේක මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ට කලින් හිටිය බුදුරජාණන් වහන්සේලා දේශනා කළා තියෙන ආරියස්ථායික මාර්ගයේමනේ. එහෙම බැලුවාම අපි හිතනවා මේ ආරියස්ථායික මාර්ගයේ මනුස්ස ඉතිහාසයේ විශ්වයේ කවදා හරි පටන් ගත්තා නම් එදා ඉඳලා අද වෙනකලුත් අනාගතයේ මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙනකලුත් නොනැසී පවතින සදාකාලික මාර්ගයක්. ඒ ලස්සන අදහසක් එහෙම හිතනකොට ලොකු ශ්‍රද්ධාවකුත් එන්න පුළුවන් හැබැයි පට්ටපල් බොරුව. එහෙම එකක් නෑ. මාර්ගය කියන්නේ මොහොතින් මොහොත මොහොතින් මොහොත වැඩෙන දෙයක්. මාර්ගයේ ස්වභාවය තමයි වැඩි යුතුයි කියන්නේ. භාවයේ තබ්බ භාවිතා කළ යුතුයි මාර්ගය කියන එක හදාගන්න කියන එක. ඒකයි මේ කියන්නේ ඒක හදාගන්න. කොහෙවත් තියෙන පාරක නෙමෙයි අපි යන්නේ. එහෙම පාරක් නෑ අපිට කවුරුවත් පාරක් කපලා දීලා නෑ. බුදුරජාණන් වහන්සේ හරි කර්මස්ථානාචාර්යයන් වහන්සේ හරි කල්යාණ මිත්‍රෙක් හරි අමාරුවෙන් පාරක් කපලා මෙන්න පාර තියෙනවා යන්න කියන්නේ. පාර අපි හොයාගන්න ඕනේ. මග සලකුණු කියලා කියනවා. මග සලකුණු විතරයි. පාරක් කවුරුවත් අපිට හදලා දීලා නැහැ. අපි මේ ඊළඟ අඩිය කොතනද තියන්නේ? ඒක සම්පූර්ණයෙන් අපේ අතේ තියෙන. කවුරුවත් පාවඩක් එලලා නැහැ. අර එනහැරේ යන අලියන්ට ඒ අත කකුලුස්සන් ඉන්නවා. පාවඩේ තිබ්බොත් තමයි කකුල බිම තියන්නේ. එහෙම මේ පාවඩේ ලීමක් ආර්ය ශ්‍රායක මාර්ගයේ නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ කොහෙත්ම නැහැ. පාවඩ එලන්නන් නැත. අපිටම තමයි අපිට පාවඩ එලා ගන්නට වෙන්නේ. ඉතින් අපි පාදේ උස්සගෙන කවුරු හරි පාවඩයක් එළුවොත් පාදේ බිම තියනවා කියලා හිතියොත් සදාකාලිකවම එක පයින් හිටගෙන ඉඳ වෙන්නේ ඒ පාදේ බිම තියන්න නම් ලැබෙන්නේ ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ මාර්ගයේ තේරුම් ගන්නට මොහොතින් මොහොත හදාගත යුතු දෙයක්. එතන අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම පොතක නෙමෙයි තියෙන්නේ. මේ පොත අපිට හරියට පාර කිව්වේ නැහැ. මේ ගුරුවරයා හරියට පාර කිව්වේ නැහැ. මේ සූත්‍රය හරියට පරිවර්තනය කළා නෑ. හරියට කර්මස්ථානේ දීලා නෑ කියලා ඒ ඒ ඇඟ පෙරගන්න අපිට බෑ. ඒ වගකීම 100ට 200ක්ම තියෙන්නේ යෝගියාතේ. මගියාතේ. අපි මේ භෞතික ගමනක් යනකොට නම් වැරදි දැම්මියුම් පුරු ගහලා තිබ්බොත් අපිට ඒ ගැන පැමිණි කරන්න නඩු දාන්න පුළුවන්. මේක ඇත්තට කොළඹ තියෙන වනන්වල කියලා ඒ සැස්තහරවල තිබ්බොත් බෝඩ් එකක්. ඉතින් අපිට ඒක නඩුවක් දාන්න පුළුවන්. හැබැයි මේ ධර්ම මාර්ගයේ එහෙම කවුරුවත් නැහැ වග කියන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ග සංවර්ධන අධිකාරී කියලා එකක් නැහැ. එහෙම එකක් නෑ. අපි එහෙම හිතන් ඉන්නා එහෙම කොහේරි අධිකාරියක් ඇති ආර්ය ස්ථානික මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ සංවර්ධන අධිකාරියෙන් අපිට අපේ ගමන හරියට කියයි. ඒක තියනවා නම් තියෙන්නේ අපේ ඇති. ඉතින් මේ කියන්න හදන්නේ මේ මොහොතේ අත්දැකීමක් ලබනකොට ඒ ලබන අත්දැකීමත් එක්ක අපි කාමච්ඡන්දයට වැටෙනවද ව්‍යාපාදයට වැටෙනවද දැන් කවුද අපිට කියලා දෙන්නේ? එහෙම වෙනවද කවුද කියලා දෙන්නේ? මේ පැත්තේ අගලට වැටෙනවද? මේ පැත්තේ අගලට වැටෙනවද? මේ ප්‍රපාතයේද මේ ප්‍රවාහයම කියලා දෙන්න කෙනෙක් නෑ. වැටුණට පස්සේ කියන්න පුළුවන් කාට හරි ඇවිල්ලා. වැටුණට පස්සේ කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේ කියලා දෙන්න කෙනෙක් නෑ. කාටද පුළුවන්? ඒ ක්ෂණයක් ඕන චිත්තක්ෂණයකනේ ඇති වෙන්නේ චිත්තක්ෂණයේදී අපේ ළඟට ඇවිල්ලා කියන්නේ. එහෙම කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා මැදුම් පිළිවෙතේ මධ්‍යම ප්‍රතිපදාවේ යන්ට කෙනෙක් තීරණය කළොත් තමා පිළිබඳ සම්පූර්ණ වගකීම තමන් අතට ගන්නවා. ඒක පුළුවන්. ඒ පුළුවන් නිසයි පුළුවන් කියලා පටන් ගන්න. සක්කෝ කියලා පටන් ගන්න. පුළුවන් කියලා. මේ අනේ මට බෑ කියලා පටන් ගත්තොත් ඒ වගකීම අපි අනිත් අයගෙන්ගේ ගන්න හදනවා. ඉතින් අපි අර කාගේ හරි කරේ නැගලා යන ගමනක් තමයි ඊට පස්සේ යන්න හදන්නේ. ඉතින් කරේ නැගලා යන්න දිවි ලෝකෙටත් යන්න පුළුවන් කරේ නැගලා. වලිගෙල්ලලා දිවි ලෝකෙ කිය කතාවක් තියෙනවනේ. හැබැයි විමුක්තියක් නැත. විමුක්ති මාර්ගයේ කරේ නැගලා යන්න බෑ. දැන් මේ විදිහට මේ මෛත්‍රිය ඔන්න අපිට දැන් පැහැදිලි චිත්‍රයක් මෛත්‍රිය ගැන තියෙනවා. හරියටම තාම අර්ථකථනයක් නැති වුණාට වටපිටාව සකස් වෙලා තියෙනවනේ මෛත්‍රිය පිළිබඳ. එතකොට මෛත්‍රිය ඇති වෙන්න තියෙන ශ්‍රණය මේ මොහොත තමයි මේ මොහොතේ හැබැයි මේ මොහොතේ මෛත්‍රිය වෙනුවට ව්‍යාපාදයේ හරි කාමච්ඡන්දේ හරි එන්න පුළුවන් ව්‍යාපාදය ඇති වුණොත් මෛත්‍රිය නෙමෙයි කියලා අඳුනගන්න ලේසි ව්‍යාපාදයේ කියන්නේ මෛත්‍රිය නෙවෙයි කියන එක හරි ලේසි අඳුනගන්න. ඒක ඔප්පු කිරීම වෙන පරීක්ෂණ, රුධිර පරීක්ෂණ වෙන ඒව එකක්වත් ඕනේ මේ ව්‍යාපාදයේ මෛත්‍රිය නෙමේ බැලූ බැල්මටම පේනවා. හැබැයි බැලූ බැල්මටම පේන්නේ නැති දේ තමයි කාමච්ඡන්දය ඇතිවීම. මොකද අපිට යමක් දිහා බලන්න හිතෙන්නේ දිතුනොත් දැන් බේතක් ගන්න හිතෙන්නේ අසනීපයක් ඇති වුණොත්නේ අපි ලෙඩක් නැහැ සංදීපයි කියලා හිතුවොත් අපි දෙස්ලේ පරීක්ෂා කරන්න යන්නේ නැහැ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න කියන්නේ නැහැ මුණ බලන්නේ නැහැ මොනවත් කරන්නේ නැහැ කාමච්ඡන්දේ එක්තරා විදිහකට අපිව මෝහණය කරන වසඟ කරන වශී කරන අන්ධ කරන ස්වභාවයක් තියෙනවා මේ ප්‍රශ්නයක් නැහැ මෙතන ප්‍රශ්නයක් නෑ කාමච්ඡන්දය. ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාපාදේ. දැන් ගැටීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැප්පීමේ තමයි ප්‍රශ්නේ. මේ රැඳීමේ, බැඳීමේ, ඇලීමේ වැළඳ ගැනීම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ පයින් යන. ඉතින් එතන ඒ වෙලාවේ ප්‍රශ්නයක් නැති වුණාට අනාගත වශයෙන් ලොකු ප්‍රශ්නයකට මෙතන තමයි බීජය කියන්නේ. කාමච්ඡන්දය. හැබැයි ඒක වර්තමාන වශයෙන් නොපෙනෙන්න පුළුවන්. ඒ නිසා වර්තමාන වශයෙන් විශිෂ්ට වූ සිහියක් අවශ්‍යයි මෛත්‍රිය වඩන්නට. සිහිය නැතුව මෛත්‍රිය පරිපූර්ණ වශයෙන්ම වැඩෙන්නේ නැතද. ඒ සතිය නැතුව මෛත්‍රිය කිසියම් මෛත්‍රිය කිසියම් වපස් හරියක් ආවරණය කරගන්න පුළුවන් සිහිය නැතුව. මේ ප්‍රතිපදාවේ මෛත්‍රියට එනකොට කියන්නේ දහමේ තියෙන මෛත්‍රියට එනකොට ඒක මධ්‍යම ප්‍රතිපදාව යන මෛත්‍රියක්. ඒ මෛත්‍රියට සිහිය අත්‍යවශ්‍යයි. සිහිය නැතුව වඩන්න බෑ. අපි සාමාන්‍යයෙන් හුරු වෙලා තියෙන ක්‍රමයේ කිසියම් වාක්‍ය රටාවක් නැවත නැවත උච්චාරණය කිරීම, පුනරුච්චාරණය කිරීම, ජප කිරීම වචනයෙන් මඩින් හෝ සිතින් නම් ප්‍රශ්නයක් නැති. එහෙම කියන්න පුළුවන්. මේ පැත්තේ කාමච්ඡන්දේ වැඩිලා ඉන්නේ. එහෙම කීකින්ද පුළුවන්. ව්‍යාපාදයට ඇතුළේ කීකින්ද පුළුවන්. හැබැයි මධ්‍යම ප්‍රතිපදාවේ කියන මාර්ගයක් විදිහට මෛත්‍රිය යන විට එය ප්‍රමාණවත් නැත. හඳුනාගත යුතුයි මේ ව්‍යාපාදය මේ කාමච්ඡන්දේ. ඉතින් අඳුරගන්න තමයි කාමච්ඡන්ද. මොකද ඔය ඔක්කොම ළඟින් යන දේවල්. දැන් මෛත්‍රියට ළඟින් කාමච්ඡන්දේ යනවා. ව්‍යාපාදේ නම් ටිකක් දුරින්. ඒකයි අඳුරගන්න ලේසි. ආදරය, දෙනහස, ලෙන්ගත්කම, ලැබියාව, ඇල්ම, ආලය, තෙම, මේ වචන මේවා ශ්‍රී ළඟින් යන දේවල්. පුංචි පුංචි වෙනස්කම් ඇති. නමුත් ඔය ඔය ස්වභාවයන් බොහොම ළඟින් යන්නේ. ඒ ළඟින් යන නිසා මේ පටන් ගන්න එක ළඟින්. හරි ළඟින් පටන් ගන්න. මෛත්‍රියයි, ප්‍රේමයයි, ආදරයයි, ඇලීමයි, ආලයයි, ලෙන්ගතුකමයි, ස්නේහයයි, දෙමෙහෙවන්තකමයි මේ ඔක්කොම ළඟින් පටන් ගන්න. ඒක ළඟ තියෙන පාරවල් ටික. ඒ නිසා මේ මෙයා පාරවල් කීපයක් කියන එකත් මුලින් තේින්නේ නැහැ. නම් හරි පළල තියෙනවා ඉතින් මේකේ මේ පැත්ත මේ පැත්ත ලොකු ඉඩක් තියෙනවා මේ පටන් ගන්නට. ඒතර අපි හරිම තැනින් පටන් ගත්තේ නැත්නම් ටික දුරක් යනකොට තමයි මේ මේව වෙන් වෙලා වෙන් වෙලා යන්නේ. ඒතර පටන් ගන්න තැන ලම් වුණාට යන්න යන්න යන්න යන්න මේ ඈත් වෙනවා. මෛත්‍රියයි ප්‍රේමයයි දෙකක්. ඉතින් මේක ඈත් වෙලා ඈත් වෙලා කියලා අහසට පොළොව වගේ තැනක් යනවා. ඒ හතර පොළොව වගේ තැනක් ආවම හරි අමාරුයි එතන ඉඳලා මෛත්‍රියට එන්න. එන්න පුළුවන් තැන පහු කළා ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ මොහොතින් මොහොත මොහොතින් මොහොත තමා පිළිබඳ විශේෂයෙන් සිටිවිලි පිළිබඳ සහ හැඟීම් පිළිබඳ දැනුවත්ව සිටීම දැන ගැනීම අත්‍යවශ්‍යයි. ඔය දහමේ මෛත්‍රිය ප්‍රගුණ කිරීම ගැන කියනකොට සිහියෙන් යුක්තව කියන වචනේ විශේෂයෙන් යොදලා සිහියෙන් යුක්තව මෛත්‍රිය ප්‍රගුණ කරන්න. ඒ ප්‍රගුණ කළොත් තමා මෛත්‍රියේ අතිවිශිෂ්ට වූ ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රතිඵල ලැබෙයි. එහෙම නැත්නම් අපි කලින් කිව්වා කොයි විදිහට මෛත්‍රී කළත් ප්‍රතිඵලයක් නැත්තේ නෑ. බොහොම ලොකු ප්‍රතිඵල තියෙනවා මෙලෝ වශයෙන් හොඳ කායිකව නිරෝගී වෙන්න පුළුවන් හොඳට නිින්ද යන්න පුළුවන් ඇඟේ වේදනාව අඩු වෙන්න පුළුවන් හිත සැහැල්ලු වෙන්න පුළුවන් මතකයේ වැඩි වෙන්න පුළුවන් අන්‍යෝන්‍ය සම්බන්ධතා හොඳට ඒකට නැගෙන්න පුළුවන් වෘත්තීය ජීවිතය ඇතුළේ ලොකු පිළිගැනීමක් තියෙනවා ඒ ඔක්කොම තියෙන්න පුළුවන් ඒක ඇත්ත නමුත් අතිවිශිෂ්ට වූ ප්‍රතිඵල හොයාගෙන යනවා නම් මෛත්‍රියෙන් එය පිරිසිදු පරම පිරිතුරු සුවිසුද්ධ මෛත්‍රියම විය යුතුයි. දැන් මෙත්ත සූත්‍රයේ කරණීය සූත්‍රයේ මෛත්‍රී වඩන ක්‍රමයේ තියෙනවා. ඒ ක්‍රම ඒ ක්‍රමයේ විතරක් කියලා අපි අද වැඩසටහනේ මේ දේශනේ නවත්තමු. අර අරලයි මොකද්ද කියන්නේ? සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා. සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා මේකේ තේරුම අපිට දැනුණත් නැතත් මේ කියනකොට මේ ඇඟට වදින ගතියක් කපුව නිකන් හීතල වෙලා යන ගතියක් තියෙනවා. සුඛිනෝ වාකේ මිනෝ හොන්තු සබ්දී සත්තා භවන්තු සුඛිතත්තා සුඛිනෝ වා සැපේටපත් වේවා සැපවත් වේවා කේමිනෝ සුරක්ෂිත වේවා සැපවත් වේවා සුරක්ෂිත වේවා සබ්බේ සත්තා සියලු සත්වයෝ සුඛිතත්තා භවන්තු සුඛිතත්තා සුවපත්තු සිද්දැත්තෝ වෙත්වා බලමු තරම් දෙයාංගම වචන ටිකක් සුඛිනෝ වාකේනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්ස සපවත් වෙත්වා සුරක්ෂිත වෙත්වා හැම සත්තුම හැම දෙනාම සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මෙහෙම හිතන්න මෙහෙම හිතන්න දැන් මේක තමයි කියන්නේ මෙහෙම හිතන්න. දැන් මේ හිතන්න ඉතින් අමාරුවක් නෑ නේද? අපිට කෙනෙකුට නම් ඔය හිතන්න අමාරුවක් නෑ මොකද? සුපිනෝ වාකේ විනෝ හොන්තු සම්පේ සත්තා භවන්ති සුඛිතා. පාලියෙන් ඕනනම් පාලියෙන් හිතන්න පුළුවන්, සිංහලෙන් ඕනනම් සිංහලෙන් හිතන්න පුළුවන්, වෙන විදිහකින් හරි අර මහත්මෙක් වගේ ජර්මන් භාෂාවෙන් නම් එහෙම හිතන්න පුළුවන්. ඔව්, එහෙම හිතන්න පුළුවන්. ඒ පුළුවන් නේ. බැරි නම් කොහොමවත් බෑනේ පටන් ගන්නක පුළුවන්. දැන් හිතන්න. ඇස් වහගෙන හරි, ඇස් අරගෙන හරි, ඉඳගෙන හරි, හිටගෙන හරි, ඇවිදිමින් හරි, ආන්ති වෙලා හරි එහෙම හිතන්න. සැපවත් වෙත්වා සුරක්ෂිත වෙත්වා හැම දිනාම සුවපත් වූ සිතැත්තෝ වෙත්වා. දැන් මෙතන තියෙන වැදගත් වැදගත්ම කාරණයක් තමයි මේ පාවිච්චි කරලා තියෙන ප්‍රාර්ථනාව. සියල්ලම ධනාත්මක ප්‍රාර්ථනා. සුභවාදී ප්‍රාර්ථනා. අර නිෂේධනාර්ථයෙන් නෙමෙයි. මෙහෙම නොවේවා, අර එහෙම නොවේවා කියලා නෑ. එහෙම නැත්තම් මේ අපිටම ලෙඩ නොවේවා නැත්තම් නිදුක් වේවා නිදුක් කිව්වහම ඒක දුක කියන අදහස එනවනේ එහෙම නෑ මෙතන. ඒ නොවේවා කියන නිෂේධනාර්ථයෙන් නෙමෙයි මෙතන මෛත්‍රිය කියන්නේ. මේක පොසිටිව් අර්ථේ. ධනාත්මක අර්ථේ. සුභවාදී වචන ටික. මේ ඊටම වැදගත් මෛත්‍රිය. අපිට උගාක් ගන්න පුළුවන් අනතුරු නොවේවා, පිරිහැර නොවේවා, අකාල් මරණ නොවේවා. එහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි මේ මෙතන අපිට කියන්නේ නිර්දේශ කරන්නේ අර ඒ නොවේවා කියන අර්ථයෙන් නෙමෙයි ඒ වගේම මේ ඍණ අදහසකුත් නැතුව ධනාත්මක අදහසක් වේවා ධනාත්මක දෙයක් වේවා ඍණාත්මක දෙයක් නොවේවා කියලා නෙමෙයි සැපවත් වෙත්වා සුරක්ෂිත වෙත්වා සියලු දෙනාම සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා දැන් මේ මේ කාරණය අපේ පැරණි ව්‍යවහාරයේ ලක්ෂණ කවියකින් තියෙනවා මම හිතන විදිහට මේ කවිය රචනා කළේ මේ මේ පීරස්සිය හාමුදුරුවෝ බොහොම නිතරම බණක් කියලා ඉවර වෙනකොට වජිරාරාම වාසී පේදස්සී හාමුදුරුවෝ මේ කවිය කිව්වා. මම හිතන විදිහට ඒ කවිය රචනා කළේ මේ වජිරාරාම වාසී පේදස්සී හාමුදුරුවන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ මේ සලෑනි වජිර ඥාන නායක ස්වාමීන් වහන්සේ. මම හිතන විදිහට හැබැයි මේ බණක් කියලා අපි හරිය කැමතියි පේදස්සී හාමුදුරුවන්ගෙන් මේ කවිය අහන්න. බණ ඉවර වුණාම අපි ලස්සන තුන්වහන්සේ බොහොම මధుර ගාම්භීර කටහඬකින් මේ කවිය කියනවා. කයිනුත් සුවැත්තෝ කිසිත් උවදුරු නැත්තෝ වෙත්වා සියලු සත්තුම සුවපත්තු සිතැත්තෝ මතකයි. ඉතින් අර සම්පූර්ණ අර්ථයෙන් මේකට අරගෙන ඇවිල්ලා නැහැ. නැති වුණාට මේ අදහස ලස්සනට සරලව කාටත් තේරෙන්න කියනවා. කයිනුත් සිත් සුවැත්තෝ කිසිත් උවදුරු නැත්තෝ වෙත්වා සියලු සත්තුම සුවපත්තු සිතැත්තෝ ඉතින් කොහොම හරි දැන් මේ තමා පැහැදිලිවම මෙත් සූත්‍රයේ එන මෛත්‍රිය වඩන ක්‍රමය. මේක ඍජු ක්‍රමයක්. ඍජු මධ්‍යම ප්‍රතිපදාව යන ක්‍රමයක්. මේ මෙච්චර ගොඩක් ඕනේ නැත්නම් සියලු සත්‍යෝ සෝපත් වේවා කිව්වත් එහෙම හිතුවාට. දැන් එන්නේ හිතනකොට එහෙම හිතාගෙන යනකොට හැප්පෙන දේවල් වෙනවා. කෙනෙක් මතක් වුණාම හැප්පෙන්න. ඒකෝට ව්‍යාපාදේ හඳුනාගන්න. හඳුනාගෙන ව්‍යාපාදේ අයින් කරන්න. අර හැප්පිච්ච කෙනාව නෙමෙයි අයින් කරන්න ඕනේ. අපි එතනින් අයින් වෙන්නේ නැහැ. එතන ඒ හැප්පීම නිසා ඇතිවන ව්‍යාපාදයක් තියෙනවාද? ව්‍යාපාදයෙන් අපි අයින් අපි අයින් වෙන්නේ ව්‍යාපාදයෙන් මිස අර මතකයෙන් නොවේ. ව්‍යාපාදයෙන් ගන්න. ඊළඟට මයි සියලු සත්‍යෝ සෝපත් වෙත්වා කියලා අපි හිතමු. ඒ හදවතේ සිටිවිල්ල නැවත නැවත උපදවනවා හදවතපත් කරගන්නවා මෛත්‍රී උල්පතක් බවට. ඒතර ඒ උල්පතෙන් උනන්නේ ওই සිටිවිල්ල විතරයි. එහෙම යනකොට ඔන්න කෙනෙක් මතක් වෙනවා. ඒ මතක් වීමත් එක්ක හිතේ පුංචි වින්දනයක් ලබනවා. ඒ ලබනවත් ඒ වියක් සතෙක් වෙන්නත් පුළුවන් ගෙදර ඇති කරන බල්ලෙක් කුසෙක් වෙන්නත් පුළුවන් එතකොට මේ හරි ලේසි දැන් එතන බොහොම ඉක්මනට හොඳින් කෙරෙනා වගේ තේරෙනවායි හැබැයි ඒ හොඳින් කෙරෙන්නේ කාමච්ඡන්දේ නිසා ඒ කාමච්ඡන්දේ අඳුනගන්න ඊටතර අමාරු වුණානේ මේ ව්‍යාපාදේ මෙතන ලේසි වෙනවා වගේ පේන්නේ කාමච්ඡන්දේ නිසා හැබැයි එහෙම දෙකට ගියොත් අපි වඩලා තියෙන්නේ මෛත්‍රිය නෙමෙයි කාමච්ඡන්ද ඒ කාමච්ඡන්දය අඳුනගන්න. අඳුනගෙන කාමච්ඡන්දේනොත් අපි ආයෙ ඉන්නවා. ඒකට ඒකත් අතහැරලා ආයෙ එනවා මැද. ව්‍යාපාදියත් අතහැරලා මැදට එනවා. ඒකට ඊළඟ අඩියක් යනවා මධ්‍යම ප්‍රතිපදාව. එතනදිත් ආයෙ මේ පැත්තට මේ පැත්තට වැටෙනවද බලන්න. වැටි නැත්නම් තුන්වෙනි අඩියක් තියෙනවා. දැන් මේ තමා අපි හුදකලාව සිටින විට මෛත්‍රිය කරන ක්‍රමය. මේ මෙත්ත සූත්‍රයේ තියෙන ක්‍රමය. තව ක්‍රම තියෙනවනේ. හැබැයි කොයි ක්‍රමයක ගත්තත් මේ මූල ධර්මයේ තියෙන්න ඕන. ඊළඟට මේ පිරිසක් එක්ක ඉන්නකොට දැන් තනියම ඉන්නකොට නෙමෙයි අපි තව කෙනෙක් එක්ක ඉන්නවා, එකට වැඩ කරනවා, එකට ජීවත් වෙනවා, ගමනක් යනවා. ඒකෙත් කොහොමද? අන්න එතනදි කියනවා ඒ භාවිතයට ගන්න. දැන් අර අර මෛත්‍රිය භාවිතයට ගන්න. මොකද අපි කරන සියලු සත්‍යෝ සුවපත්තු සිතැත්තෝ වෙත්වා. සිතිනුත් සුවැත්තෝ. කයිනුත් සුවැත්තෝ. කිසිත් සුවදුරු නැත්තෝ. දැන් අපි සියලු සත්‍යෝ කිව්වහම මේ ඔක්කොම කී දෙනෙක් ඉන්නවද කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. එහෙම අහන්න එපා අපිට. එහෙම අහන්න පුළුවන් සියලු සත්‍යෝ කිව්වහම කී දෙනෙක්ද කියලා. මෙතන සියලු සත්‍යෝ කියන්නේ හරියට ගණන් කළා ගණන් කළා ගණන් කළා ගණන් කළා ඉලක්කමක් ගැන නෙවෙයි. ඒක වෙනම එක සංකේතයක් බාර දෙන්න ඔය සංඛ්‍යාලය කියන දෙපාර්තමේන්තුවේ ඒක අපි මෛත්‍රී භාවනාව කරන කෙනා එකපාරකට කියන්නේ එකපාරකට මෛත්‍රී කරන්න හම්බෙන්නේ නැහැ. මෙතන සියලු සත්‍යෝ කියන එකේ අදහස මේ අපි ඇති කරගන්නවා කිසියම් ස්වභාවයක් මේ ධාරිතාවයක් කැපැසිටි එකක් ඕනම කෙනෙකුට මෛත්‍රී කරන්න. දැන් එහෙම ඒක තමයි ඉලක්කය. ඒ තමයි චේතනාව හදවතේ තියෙන. ඕනම කෙනෙකුට අපි අර කියපු විදිහට හේතු නැති ආදරයක් දක්වන්න. එහෙම නැත්නම් මේ මධ්‍යස්ත වූ ආදරය, unconditional love. එහෙම අපි චේතනාව ඒක තමයි. එහෙම නැත්නම් අර නොකිලිටි ආදරයක්. Tamanට දක්වන ආදරය වගේ ආදරයක් අනිත් අය. ඒ මොනවා හරි ඒකනේ චේතනාව. දැන් එහෙම අපි දැන් තනියම ඉන්නකොට එහෙම හිතනවා. දැන් අපි හැබැයි තව කෙනෙක් එක්ක කටයුතු කරනකොට තීරණයක් ගන්නකොට සාකච්ඡා කරන්න වෙනකොට වැඩ කරනකොට පිරිසක් එක්ක ගමනක් යනකොට ওই தත්ත්ව වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙනකොට බලන්න අර සියලු සත්‍යෝ කියලා අපි කියනකොට මෙයා හිතියේ නැද්ද? ඒ සියලු සත්‍යෝ කියන තැන මේ අපි වරහන් දාලා අහවල් අහවල් අය හැර කියලා එහෙම මේ සීමාවක් හැදුවද එක බලන්න. දැන් අපිට භාවිතයේදී ප්‍රායෝගික භාවිතයට එනකොට ඔන්න සියලු සත්‍යෝ කිව්වහම මෙයා ඇර කියලා එනවා. එකපාරට ආයින් වෙනවා. මෙයාට නම් මෛත්‍රී කරන්න බෑ. මෙයාටත් බෑ. මෙයාටත් බෑ. ඉතින් බෑ කිව්වට කමක් නැහැ. බෑ කියන එක ඇත්තනේ. පුළුවන් නැහැ මේනේ. දැන් බෑ කියන එක තමයි යථාර්ථය. යථාර්ථය පිළිගන්න. ඒක පිළි අරගෙන බලන්න මේ සියලු සත්‍යෝ කියන කුලකේට කුලකේ ගත්තාම හැමෝමයි හැමෝමයි ලස්සනයි දවලස්සනයිද හොඳ අයද නරක අයද උගත් අයද නුගත් අයද ධනවත්ද පෝසත්ද හිතවත්ද අහිතවත්ද උදව් කරන උදව් නොකරන හැමෝම එතන විනිශ්චයක් නැත බෙදීමක් නැත වර්ග කිරීමක් නැත ශ්‍රේණිගත කිරීමක් නැත මෛත්‍රිය ඒ නිසා ඒට කියන්නේ අපමණ්‍ය අපමානේ ප්‍රමාණයක් නැහැ සීමිත කිරීමක් නැහැ වර්ග කිරීමක් නැහැ ශ්‍රේණිගත කිරීමක් නැහැ වගුගත කිරීමක් නැත එතකොට එහෙම ඒකනේ අවශ්‍යතාවයේ ඉලක්කය ඕනෑකම චේතනාව දැන් අපිට කෙනෙක් එනවා දැන් හැප්පෙනවා එයත් එක්ක. හැප්පෙනකොට බලන්න පුළුවන් දේ ආපහු මේ සියලු සත්‍යෝ කියන කුලකයට දාන්න. දැනට පොඩ්ඩක් එළිය හිටපුවා හැබැයි අපි බලනවා යාව සදහටම මේ සියලු සත්‍යෝ කියන කුලකයෙන් එළිය තියන්නේ නැතුව පුළුවන් ඉක්මනට ආපහු මේකට ඇතුළට ගන්න. මග හලහල මෛත්‍රිය කරන්න බෑ. කියන්නේ හලහල හලහල මෙයාට බෑ අරයට බෑ කියලා ගමනේ යන්න බෑ. යන්න බැරි නම් කවුරු හරි එක්ක හැප්පෙනවා නම් ඔව් ඒ හැප්පීම අඳුනගෙන හැප්පීමෙන් අයින් වෙලා බලන්න. එයි මට බැරි මෙයාට මෛත්‍රී කරන්න. එයි මට බැරි මෙයා සුඛිනෝවා මෙයා සුවපත් වේවා කියලා හිතන්න බැරි ඇයි? සුරක්ෂිත වේවා කියලා හිතන්න බැරි ඇයි? පිටිනුත් සුවපත් වූ කෙනෙක් වෙන්න කියලා හිතන්න බැරි ඇයි? ඇයි බැරි කියන ප්‍රශ්නය අහන්න Tamangen. ඇයි මට බැරි? යාගෙන් හර වැඩක් නෑ. ඇයි මට ඔයාට මෛත්‍රී කරන්න බැරි? මට ඔක්කොටම මෛත්‍රී කරන්න පුළුවන් සමහර අය මේක කියනවා. මට අහවල් කෙනාට තමයි බැරි. අනිත් හැමෝටම පුළුවන්. නෑ. ඒ බැරි නම් බෑ තමයි. ඒ ඒ ඒක අහවල් කෙනාට පුළුවන් මෙයාට බෑ කියන එක නෑ බැරි නම් බෑ පුළුවන් නම් පුළුවන් ඉතින් ඇයි මට බැරි ඇයි මට බැරි ඒ ඒ ඒ ඒ බෑ කියන සිටි බලන්ට ඇයි බැරි ඇයි මට බැරි මෙයාට එන්නේ ඊට පටන් දෙපන් දැන් මෙහෙම ගත්තොත් එහෙම කෙනෙක් අපි හිතමු අපිට අමාරුම කෙනෙක්. විතරම ව්‍යාපාදයේ ඇති වෙන කෙනෙක්. කුව කෙනෙකුට අපිට බැරිද මෛත්‍රී කරන්න මෙයාට මාර්ගඵල ලැබේවා කියලා. අපි මේ හිතුවට කාටවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. හැබැයි හිතන්න බැරිද සෝවාන් වේවා සකදාගාමි වේවා අනාගාමි වේවා අරහත් වේවා කියලා හිතන්න බැරි. අවංකවම හිතන්න බැරි. අපි අනිත්‍යව පැත්තකින් තියන්න ප්‍රයා විභාගයේ සමත් වේවා. හොඳ ගයක් හදාගන්න ලැබේවා. එක ගයක් නෙමෙයි දේවල් දෙකක් හදාගන්න ලැබේවා. හොඳ විවාහයක් දරුවන්ගේ විභාග සමත් වේ. එහෙම හිතන්න යන්න එපා. හිතන්න හිතුවට කමක් නැහැ. ඒ ටික පැත්තකින් තියලා මෙහෙම හිතන්න බැරිද? මෙයා මෙයාට ආර්ය ඵලයක් ලැබේවා. අපිට මොකද්ද වෙන පාඩුව? කවුරු හරි සෝතාපට්ටි ඵලයටපත් වුණොත් අපිට මොකක්ද වෙන පාඩුව? අපිට මොකක්ද වෙන අඩුව? අපිට අඩුවක් වෙනවද? අපිට මාර්ගඵලයක් ගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවද? ඒක නිකන් සීමිතයි අර ස්විප් එකක් ලොතරැයියක් ඇදෙනවා වගේ කාටරි ඇතුනොත් අපිට දෙන්නේ ඒ වගේ වෙනවද? හිතා බලන්න ඉගෙන. එහෙම හිතන්න අපිට බැරිද? මෙයා සෝතාපට්ටිපලයටපත් වෙනවා. ඒතකොට එහෙම එහෙම යන්න නම් කෙලෙස් නැති වෙන්න ඕනේ. කෙලෙස් තියාගෙන ඒතකොට යාගේ කෙලෙස් නැති වේවා කියලා තෝන්න. එහෙම හිතන්න බැරිද? අලෝභේ දිනු වේවා. එහෙම හිතන්න බැරිද? එහෙම නැත්නම් සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වේවා. දැන් එහෙම ක්‍රමයක් හොයාගත්තොත් අපහසුකම් තොරව අපිට මෛත්‍රිය වඩන්න පුළුවන්. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අරගෙන මෛත්‍රිය කරන්න කිව්වොත් පහසුයි. ලෞකික පැත්ත බැලුවොත් ඉතින් අපිට පාඩු වෙනවා, හානි වෙනවා, යා දියුණු වෙනවා දකින්නකොට iriṣya වෙනවා වගේ ප්‍රශ්න ගොඩක් එනවනේ ලෞකික. ආධ්‍යාත්මික වශයෙන් මෛත්‍රී කරන්න. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වැඩි වේවා. ඉවසීම වැඩි වේවා. අනේ දැන් එහෙම ඒ ක්‍රමයක් හොයාගත්තාම ඔන්න ඔය ව්‍යාපාදයෙන් ගැලවිලා යන්න පුළුවන් පහසුයි. එනිසා ව්‍යාපාදේ නවතින්න එපා මෛත්‍රියේදී. ඒක පැත්තකට දාන්න එපා හැම විටම මේ සියලු සත්‍යෝ කියන ඒ මාණය, ඒ මාණය කියන්නේ දැකීම එහෙම තියාගන්න මුල සිට අගට. ඒ කුලකයට හැමෝම ඇතුල් කරගන්න. අපි ඇස් වහගෙන ඒ හදාගන්න කුලකේ තමයි හැමෝම අයිති කියන එක අපි නිරතුරුවම මතක තියාගන්න. ඒ අදහසත් එක්ක අධ්‍යාන මිත්‍රවරුනි මේ දේශනය හමාර කරනවා අපි එක වෙලාවක් මෙනෙහි කිරීමක යෝනිසෝ මනසිකාරයක කිමු භාවනා නිරෝධීව ඉන්පසු සාකච්ඡාව ප්‍රශ්න තියෙනවා නම් අහමු හොඳයි කල්යාණ මිත්‍රවරුනි වැඩි වෙලාවක් නැතුව ඇති මේ මාත්‍රකාවතම අදාළ ප්‍රශ්නයක් ඇතිුණා නම් අහන්න සර් ඔව් දැන් එහෙම සියලු සත්‍යෝ නිදුක් වේවා එහෙම එහෙම මෛත්‍රී භාවනා වඩලා අපිට ඕනනම් තව කාට හරි يعني ඒ පුද්ගලයාට එතන අයිති කියන එක දන්නවා විශේෂයෙන් මෛත්‍රී වඩන්න ඕනනම් කෙනෙකුට එතකොට ඒකත් වැටෙන්නේ කාමච්ඡන්දේද මේ මෛත්‍රී විශේෂයෙන් කෙනෙකුට මෛත්‍රී වඩනවා කියලා එකක් නැහැ මෛත්‍රිය පුද්ගලයෙකුට මේ කේන්ද්‍ර වෙන දෙයක් නෙමෙයි. කියන්නේ පුද්ගලයෙකුට ફોકસ වෙන දෙයක් නෙමෙයි මෛත්‍රිය. මෛත්‍රිය මේ පැතිරෙන ස්වභාවයක්. ඒ දැන් එහෙම කොහොම යන්නේ ස්වභාවයක් නෙමෙයි. ફોકસ වෙන ස්වභාවයක් මෛත්‍රිය නෑ. මෛත්‍රිය තියෙන්නේ ව්‍යාප්ත වෙන ස්වභාවයක්. ඒකයි කිය සියලු කියලා ගත්තාම ඒ කෙන්නෙන් දෙන්නෙන් ව්‍යාප්ත වෙනවා, පැතිරෙනවා. විශ්වයම ඇතුළත් වෙන ස්වභාවයක්. පුද්ගලයෙකුට කේන්ද්‍ර කරලා කරන දේ මෛත්‍රිය නෙමෙයි හිතේ කරුණා. ඒ වෙනම මාතෘකාවක්. කරුණාව එන්නේ හැම විටම පුද්ගලයෙක් කරමුණු කරගෙන. පුද්ගලයෙක් හරි සතෙක් හරි. එක සීමිත මේ කොටසකට කරුණාවෙන්. සියලුම දෙනාට කරුණාව වෙනවා කියලා නැහැ. ඒක වෙනම කතා කරන්න ඕනේ දෙයක්. එතකොට එහෙම කරුණක් ගන්න පුළුවන්. ඒතර ඒක කාමච්ඡන්දේ වැටෙන්නේ නෑ නේද? ඒක කාමච්ඡන්දට පුළුවන්. ඒකද අපි තමයි මේ කරන කෙනා තමයි දන්නේ. හැබැයි එහෙම පුද්ගලයෙක් හරි එක කණ්ඩායමක් හරි සත්‍යෙක් හරි සත්තු කීපදෙනෙක් හරි අරගෙන ඒ අයට හොදක් වෙන්න කියලා එහෙම ඒ අයට තියෙන ප්‍රශ්නයක් අපිට දැනෙන ප්‍රශ්නයක් ප්‍රශ්نين ඒ අය නිදහස් වෙන්න කියලා අපි හිතනවා නම් ඒ හිතන එක කාමච්ඡන්දයෙන් හිතන්නත් පුළුවන් කාමච්ඡන්දයෙන් තොරව හිතන්නත් පුළුවන්. ඒ කාමච්ඡන්දයෙන් හිතුවොත් ලැබෙන ප්‍රතිඵලය අඩුයි, පටුයි. කාමච්ඡන්දයෙන් තොරව එහෙම ප්‍රාර්ථනයක් කරන්න පුළුවන් නම් එහි ඒක මහත්ඵලයි මහානිසංසයි. හරි. thank you තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සර් මේ මම මුලින්ම පින් දෙනවා මේක ලෑස්ති කරපු කට්ටියට සුජාති මිස් ඇතුළු මම සර්ගේ වැඩසටහන් වලට රිල්ලම්බේ සම්බන්ධ වෙලා තියෙනවා මේ ගොඩක් කලින් මේක මේ ගොඩාක් අහම්බෙන් මම Facebook එකේ දැකලා මට දැනගන්න ලැබිලා මේ අද සම්බන්ධුනේ මට හරි සතුටුයි ආපහු ඇසගේ වචන වලින් දේශනයක් අහන්න අද ලැබිච්ච එක ගැන මට ඒත් එක්කම පොඩි ගැටලුවකුත් තියෙනවා දැන් අපි මේ දැන් ඔය සුවපත් වේවා කියන වචනේ පාවිච්චි කරනකොට මම ඒක පෞද්ගලිකවත් කරලා තියෙනවා එතකොට දැන් අපි බාහිර පුද්ගලයෙක් කොහොම මොකක් හරි අරමුණු කරගෙන දැන් අපිට වෙච්ච අත්දැකීමක් එක්ක අපි සුපත් වේවා කියලා කියනකොට අපි අපේ සිතටම නේද කියන්නේ මට දැනෙනවා එතකොට මාව හීල් වීමක් වගේ. දැන් අපි බාහිර ලෝකයක් කියලා ඇත්තටම හිතුවට මේ බාහිර ලෝකෙ ඔක්කොම අපේ සිතේනේ තියෙන්නේ. දැන් සියලු ලෝක සියලු සත්‍යෝ කියලා මොකක් හරි අපි හිතුවත් මේක අපේ සිතේ තමයි ඒ සිතුවිල්ල ඇති වෙන්නේ. එතකොට අපි සුවපත් වේවා කියලා හරි මෙත්තරීමක් හරි කරනකොට ඒක පොඩ්ඩක් ගැඹුරින් බලුවොත් ඒක ඇත්තටම අපි අපිටම නේද මේ මෛත්‍රිය කරගන්නේ කියන අදහසක් තියෙනවා ඒක යන පැහැදිලි කිරීමක් කරන්න. ඔව් මේ ඔබතුමිය හරියටම ඒක කිව්වා. ඉතින් මේ ඒ එහෙම්මම තමයි. මේ මෛත්‍රියෙන් සුවපත් වෙන්නේ මෛත්‍රිය වඩන කෙනාගේ හිතයි. එන වඩන කෙනෙක්ගේ හිතක් මෛත්‍රියෙන් සෝපත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙනවා නම් මේ අපි කවුරුවත් මෛත්‍රී භාවනාව කරන්න අවශ්‍ය නැහැනේ. බුදුරජාණන් වහන්සේට තිබ්බනේ හැමෝම මෙන්නුවෙන් මෛත්‍රී කරන්න උන්වහන්සේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියනකොට. ඉතින් මොනතරම් මේ බලයක් තියෙනටද ඒ බුද්ධ චිත්තයක. ලෝකේ හැමෝගෙම හිත සූපත් වෙන්න එපා එහෙම වෙන්නේ නැහැ. මේ ඒ වඩන කෙනාට තමයි ඒකේ ප්‍රතිඵල තියෙන්නේ. අනිත්‍යයට නෙමෙයි වඩන කෙනාට මෛත්‍රිය වඩන කෙනාට එතන හැබැයි මේ අතුරු ඵල අනිත්‍යයට ලැබෙන්න පුළුවන් ඒ මෛත්‍රියෙන් සූපත් වූ කෙනෙක් පවුලක ඉන්නවනම් ඒ නිසා පවුලේ සමගිය වැඩෙන්න පුළුවන් ඒ අනිත්‍යය අතර තියෙන ගැටුම් අඩු වෙන්න පුළුවන් ඒ ගෙදර හැමෝටම ඉන්න හිතෙන පරිසරයක් හැදෙන්න පුළුවන් මොකද මෛත්‍රිය මෛත්‍රිය කියන්නේ මේ එක්තරා විදිහක මේ ভাইබ්‍රේෂන් එකක් කම්පනයක් මේ මෛත්‍රියත් ඒ කියන්නේ හැම එකකම ভাইබ්‍රේෂන් එකක් තියෙනවනේ මේ කම්පනයක් වෙනවනේ වෛරයේ තියෙනවා ආදරයේ තියෙනවා භක්තියේ තියෙනවා ඉතින් මෛත්‍රියේ තියෙනවා ඒතකොට මෛත්‍රියෙන් ඇති වෙන කම්පනය නිසා තමයි Tamanගේම ශරීරය උනත් සෝපත් වෙන්නේ එතකොට මේ ශරීරයේ සෝපත් වෙනකොට මේ ශරීරයෙන් ඊළඟට භෞතික වශයෙන් කම්පනයක් පරිසරයට එනවා ඒ පරිදේ නිසා ඒ අහල පාලේ ඉන්න සත්තුන්ට ඒක දැනෙන්න පුළුවන්. ගහකොළට දැනෙනවා. දුරකථනයෙන් කතා කළත් ඒ අනිත් පාර්ශවීතත් ඒ කියන වචනවලට එහා ගිය කිසියම් ශක්තියක් දැනෙනවා. ඉතින් එහෙම වෙනවා. ඒක දෙවෙනි ද්විතීක ප්‍රතිඵල ටිකක්. හැබැයි ඒ එහෙම ඒ ප්‍රතිඵලයකට නෙමෙයි මෛත්‍රී කරන්නේ අපි තුල පුද්ගලයා තුල ඒ මෛත්‍රී ගුණාංගය වඩා ගන්න. පුද්ගලයෙක් තුළ ඒ සෝපත් බව ඇති කරගන්න. ඒක තමයි මෛත්‍රියෙන් වෙන්නේ. ඉතින් ඔබතුමිය හරියට මේක කිව්වා. එසේ බොහෝ පින් එරා සර්ණයි එතකොට සාර සුවපත් වේවා කියන වචනේ අපිට ඒ වචනේ පවා හිතන්න පුළුවන් ඒ විදිහට සුවපත් වේවා කියලා මොකක් හරි සිද්ධියක් සම්බන්ධයෙන්. මොකද සාර මම කලින් අහනකොට මෛත්‍රිය ගැන වචනයක් කියන්න කියලා මට එකපාරට වචනේ තමයි සුවපත් වේවා කියන වචනේ. එතකොට ඒ සිතුවිල්ල අපිට තියාගන්න පුළුවන් ඒකෙන් මෛත්‍රිය වැඩෙනවා කියන එක. ආ ඔව් මොකද ඒ හැම දෙයක්ම ඒන් ආවරණය වෙනවා. සුවපත් වේවා කියන වචනේ ඇතුළේ හැම දෙයක්ම ලෙඩද කායික ලෙඩද මානසික ලෙඩද ආර්ථික ප්‍රශ්නද අන්‍යෝන්‍ය සම්බන්ධතා ප්‍රශ්නද මේ ඔක්කොම විසඳේවා කියන අදහසක් විසඳුනා කියන අදහසක් තියෙනවා සෝපපත්තේවා කියන්නේ වචනේ. ඒ ඒ සෝපපත්තේවා කියන શબ્දය ඇතුලේ කොහොම අඩංගු වෙනවා. ඒ හැබැයි ඊළඟට අපි මේ ප්‍රායෝගිකව පුද්ගලයන් එක්ක සම්බන්ධ වෙනකොට බලන්න ඕනේ කොච්චර දුරට මම හිතපු දේ ප්‍රායෝගිකව මට කරන්න පුළුවන්ද වචනයෙන් සහ ක්‍රියාවෙන් මම තව කෙනෙක්ව සුවපත් කරන විදිහට කතා කරන්න හඬ ඒ විදිහට පාවිච්චි කරන්න වචන තෝරගන්න අහන්න ඕනේ ප්‍රශ්න තෝරගන්න අහන්න ඕනේ තැන තෝරගන්න කියන්න ඕනේ තැන තෝරගන්න දැන් මෙන්න මේ වගේ ඊට පස්සේ වගකීමක් එනවා සුවපත් වේවා කියලා හිතුවට මදි සුවපත් වේවා කියන ආර්යය හරියට ඉෂ්ට වෙන විදිහට අපි අපේ කතා බහයි හැසිරීමයි දිනු කරගන්නත් ඕන. ඉතින් මෙත්තා වචී කම්ම, මෙත්තා කාය කම්ම කියලා තැනට ওই විදිහට අපි එනවා. හරි ගොඩක් පින් දරවන්න සම්මේ පැහැදිලි කරා. දරවන්න සම්මේ තව ප්‍රශ්න තියෙනවද? මෛත්‍රියෙන් විපස්සනාව වඩනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද සර්? ආ පොඩ්ඩක් නෙමෙයි හුඟක් පැහැදිලි කරන්න ඕනේ කාරණයක්. ඉතින් මම ඒකයි කිය අද යොසියල්ලම කතා කරන්න බැරි වෙයි. කතා කරන්න ඕනෙත් නෑ. මේ නෑ බයවුත් මේ මේ ආ ප්‍රශ්නෙට උත්තරේකුත් දෙන්න එපා. මේ මේ මේ ගමන යන්න මේ ක්‍රම දෙකක් තියෙනවා. එක තමා ඇත්තට පොල්ල වගේ යන්න පුළුවන්. කියන්නේ ඕනම දෙයක් එහෙම වැඩ කරන්න පුළුවන් නේ ඇත්තට පොල්ල වගේ. ඉතින් භාවනාවත් ඇත්තට පොල්ල වගේ වඩන්න පුළුවන්. විශේෂයෙන් විදර්ශනා භාවනාව එහෙම දෙලින්ම ඒක කියනවා සුස්ක විදර්ශනා කියලා. ඔය ඩ්‍රයි විපස්සනා කියන අදහස මේ සුස්ක විදර්ශනා ඒ කියන්නේ කෙලින්ම අමුමු මේ කරන කපන කොටන විපස්සනාව. කිසි හිතක් පකුවක් නැතුව කරන විපස්සනාවක්. එහෙම කියන්න පුළුවන් හිතක් පකුවක් නැතුව විපස්සනාවක්ද. එහෙම කෙනා මොනවත් ගණන් ගන්නෑ. කිසි දෙයක් ගණන් ගන්නෑ. වේදනාවද ගණන් ගන්නෙත් නෑ වාඩිලා ඉඳිවියව්වේ. ඒ තවිදියට ඒක ඒක ගා විස්තර කරන්න අවශ්‍ය කාරණයක් අපි හිතමු දැන් කෙනෙකුට ගෙදර ඉන්න කෙනෙකුට මේ විදිහට හදිස්සිය ලොකු සංවේගයක් ඇති වෙලා මේ විමුක්තිය ලබා ගන්න ඕනේ කියලා කිව්වොත් ආයෙ මොනවා වගකීමක් වෙනවත් හිතන්නේ නැහැ. ගෙදරින් යනවා, එක්කෝ පැවිදි වෙනවා, එක්කෝ වනගත වෙනවා. හැබැයි එහෙම වුණාම අනිත්‍යයට ප්‍රශ්න එන්න පුළුවන්. එයා කවුලේ වගකීමක් දරන්න ඕනේ කෙනෙක් නම් ඒ නිසා මට යැපෙන පිරිසක් ඉන්නවනේ ඒ ඔක්කොම අසරණ වෙනවා. හැබැයි ඒක ගැනවත් හිතන්නේ නැහැ. මොකද සංසාරේ අප කොච්චරවත් මේ මේවා කරලා ඇති. ඒවා කරපු නිසා අපිට ලැබිච්ච විමුක්තියක් නැහැ. යුතුයකම් ඉටු කරා කියලා මේ තාම සංසාරේ අනේකයි වෙන්නේ. ඉතින් මේ ජීවිත කාලෙත් ඒකටම කැපකලොත් ආයෙත් සංසාරේ ඉන්න වෙන්නේ. ආයෙත් මේම අවස්ථාවක් ලැබෙයි නැහැ කියලා ඔක්කොම දමල ගහලා කෙලින්ම විපස්සනාවට යන්න පුළුවන්. ඒක වැරදි නැහැ. ඒ ක්‍රමේ වැරදි කියන්න බෑ. ඒක ඇත්තේ තර්කය. ඉතින් ඒක එක ක්‍රමයක්. හැබැයි ඊළඟ ක්‍රමය තමයි ටිකක් සංවේදී වෙලා මේ අපේ වෙන්න තියෙන යුතුයකම් තියෙනවා අපිට බාර වෙච්ච වගකීම් බාරගත්ත වගකීම් තියෙනවා එතන ඒවත් කිසියම් දුරකට ඉටු කරමින් ඒ ඇත්තනොත් ස්වාධීනව අපි නැතුව ඉන්න පුළුවන් තැනකට එනකල් මේ ටිකක් අපේ ගමන නවත්තනවා කල් දානවා නෙමෙයි ටිකක් එමීට යනවා නෑ මේ ඔක්කොම ඉවර කරපු දවසක මම මේ භාවනාව පටන් ගන්නවා කිව්වොත් නම් වෙන්නේ නැහැ එහෙම නෙමෙයි. එතකොට මේ මේ ටිකක් පුළුවන් විදිහට කරමින් අපි අර වැඩක් කරනවා. හැබැයි ඒවා කරන්නේ සදාහටම යුතුයකම් ඉටු කර කර රස්සාව ඉටු කර කර ඉන්න නෙමෙයි. මේ ටිකක් ඒ අය ඒ ආයතනය ඒ යටිතේ වැඩ කරන අය පවුලේ ඉන්නවා නම් ඒ අයට මම නැතුව ඒ ටික කරගන්න පුළුවන් කියන තැනට එන්න කල් උදව් කරනවා. ඒ උදව් කරන ගමන් අපේ ගමනක් යනවා. එතන එතනම මෛත්‍රියෙන් යුක්ත යන විපස්සනාවක්. මෛත්‍රියෙන් යුක්තව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමක්. ඒ විදිහට මේක සරලව කියන්න පුළුවන්. හැබැයි තව එහාට ගිහිල්ලා ඔය විපස්සනාවේ අංග වඩන තැන් වලට එනකොට ඒක තව සිවුම් විදිහට විග්‍රහ වෙනවා. මම හිතනවා මේ මේ පිළිතුර ප්‍රමාණවත් කියලා. ආ අවසරත් දරුවන් සරණයි. දරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් අපි අද වැඩසටහන අවසන් කරමුද? හොඳයි එහාම්බනේ කල්යාණ මිත්‍රවරුනි මේ අලුත් අවුරුද්දේ නිලඹ භාවනා මධ්‍යස්ථානයෙන් දුන්නු අවුරුදු තෑග්ග මේ මෙත් මග මේ මෛත්‍රිය පිළිබඳ ඒ මේ මහා මාත්‍රිකාව මේ යාන්තම් අපි අත ගැහුවා පමණයි ඒ ඒ ඇති මේක දිගටම හැම මෙහෙම කරගෙන යන්න අවශ්‍යත් නැහැ කොහොම හරි ඉතින් මේ අවුරුදු පෑයකට එකතු වුණු හැමදෙනා සමගම අපි මේ සතුට බෙදා ගන්නවා මේ දෙන්න ලැබිච්ච තෑග ගැන අපිට සතුටුයි එය අවුරුද්ද පුරාම ඉදුල් නොවන පිළිලුණු නොවන නැවුම් තිලිනයක් කරගන්නට හැම දිනාටම හැකි වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ වැඩසටහන સમાપ્ત කරනවා මේ වැඩසටහනට මාතෘකාව යෝජනා කළ ඒ වගේම සංවිධානය කළ මේ Zoom තාක්ෂණයේ සඳහා අනුග්‍රහය දැක්වූ හැම දිනකටම පුණ්‍යානුමෝදනා කරමි. ත්වන් සරණයි.